ධර්ම ශ්‍රවණයට පෙර පංච ශීලයේ සමාදන් වීමට নমස්කාරය කියමු. අවසරයි ස්වාමීන් වහන්සේ. නමෝ තස් භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි द्वितीयन्ति बुद्धं शरणं गच्छामि बुद्धं शरणं गच्छामि द्वितीयम्पि धम्मं शरणं गच्छामि द्वितीयम्पि सङ्घं शरणं गच्छामि तृतीयम्पि बुद्ध බුද්ධං සරණං ගච්ඡාමි අයංපි බුද්ධං සරණං ගච්ඡාමි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 පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානාවේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානාවේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරාවේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරාවේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංච සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා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 අපන්නකං ථානමේකේ ဒ ුතියං ආහුතක්කිකා ඒත දඤ්ඤාය මේධාවි තංගං හි යද පන්නකං ති සද්ධාවන්ත පිනතුනි හැම දිනාම ටික වෙලාවක් ධර්ම ශ්‍රවණේ කරන්නට සූදානම් වෙන්නේ අද පින්නතුන්ට ධර්ම දේශනා කරන්නට අපි මාතෘකාව හැටියට යොදාගත්තේ අපන්නක ප්‍රතිපදාව පිළිබඳව බුදුරජාණන් වහන්සේ නිවන් දැකීම සඳහා පිරේතු ප්‍රතිපත්ති ක්‍රමයක් දේශනා කළා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 මිත්‍යා දෘෂ්ටියෙහි එල්බගෙන ඉන්න ආකාරය අපට පැහැදිලිව පේනවා. ස්වාමීනි බුදුරජාණන් වහන්සේ පෙර මේ අය කොයි ආකාරයෙන්ද ඒ මිත්‍යා දෘෂ්ටියෙහි එල්බගෙන හිටියේ? ඒ කාරණයක් අපට පහදා දෙන්නට කියලා තථාගතයන් වහන්සේගෙන් ඉල්ලීමක් කළා. මේ ආරාධනාව පිළිගත් භාග්‍යවතුන් වහන්සේ පෙර ආත්ම භවයක තමන් වහන්සේගේ ජීවිතය පිළිබඳව අතීත ප්‍රවෘත්තියක් ගෙනහැර දක්වමින් මේ මග නොමග හරියට හඳුනාගත් පිරිස මෙලව පරලව ජයගත් ආකාරයත් මග නොමග හඳුනාගත නොහැකි වූ පිරිස ඒ නිසාම මෙලව පරලව විනාශ කරගත් ආකාරයත් ගෙනහැර දක්වමින් අපන්නක ජාතක දේශනාව දේශනා කළා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 500ක් වෙළඳ කණ්ඩායමක් සමග ගැල් 500ක් සකසාගෙන වෙළඳාම යන්නට කටයුතු සම්පාදනය කරගත්තා. මේ ප්‍රදේශයේම තවත් ගැල් නායකයෙක් හිටියා. ඒ තැනැත්තාටත් 500ක් අනුගාමිකෙන් ඉන්නවා. ඒ තැනැත්තාත් ගැල් 500ක බඩු පටවාගෙන වෙළඳාම යන්නට සූදානම් වුණා. නමුත් ඒ තැනැත්තා නුවණ මද අඥාන තැනැත්තෙක් ඒ නිසාම කල යුත්ත නොකල යුත්ත මග නොමග හරියට හඳුනාගත නොහැකි කෙනෙක්. අන්නය අනුකරණය කරමින් වඩා වාසිදායකයි කියලා හිතෙන තීරණ ගනිමින් කටයුතු කළා විනා බුද්ධිමත්ව ඥානවන්තව තීරණ ගන්නට හැකියාවක් ඔහු සතුව තිබුණේ නැහැ. නමුත් කෙසේ හෝ ඒතනත්තා වටාත් අරහා සමානව 500ක් අනුගාමිකයන් එකතු වෙලා කටයුතු කළා. අදටත් මේ ස්වභාවය මෙහෙමමයි. ප්‍රඥාව ඇති අය වටාත් පිරිස රාසි වෙනවා. ප්‍රඥාව නැති අය වටාත් පිරිස රාසි වෙනවා. දැනුගත්කම් ඇති අය වටාත් පිරිස රාසි වෙනවා. දැනුගත්කම් නැති අය වටාත් පිරිස රාසි වෙනවා. හැබෑවටම Tamanටත් ලෝකෙටත් යහපත කරන්නට ක්‍රියාත්මක වෙන ප්‍රඥාවන්තයින් වටාත් මහ ජනතාව එක්රොක් වෙනවා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 හෙලාතලා පෙලා දමන්නට ක්‍රියාත්මක නොකොට ඒතනත්තාගේ અભිවෘද්ධිය ඒතනත්තා කැමැති හැටියෙන් සලසා ගන්නට ඉඩ දීලා ඉතිරි වෙන ලැබෙන ස්වභාවයෙන් තමන් ප්‍රයෝජන ගන්නට උත්සාහවත් වෙනවා. මහබෝසතාණන් වහන්සේ කල්පනා කරනවා මේ තනත්තා පළමුව යන්නට තීරණය කළා මම පසුව යනවා. ඉන් අනතුරුව බෝසතාණන් වහන්සේ කල්පනා කරනවා පසුව යාමේ තියෙන වටිනාකම.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 ඔබ මෙතෙක් දුරක් නම් මේ වතුර ගෙන අපේක හොඳයි. නමුත් මෙතනින් එහාට මේවා උස්සගෙන අමාරුවෙන් මේ ගවයින්ටත් බරක්, මිනිසුන්ටත් වෙහෙසක්, ගමනක් ප්‍රමාද වෙනවා. ඒ නිසා එහෙම යන්නට අවශ්‍යතාවයක් නැහැ. ඔබට මේ වතුර ඉවත් කරලා, ගැල් නිදහස් කරගෙන නිදහසේ වේගයෙන් යන්නට පුළුවන්.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 බෝසතාණන් වහන්සේ Tamanගේ පිරිස එකට එකතු කරලා ඒ අයගෙන් අහනවා වැස්ස වහිනකොට සීතල හුළඟ කොච්චරක් විතර ඈතට හමාගෙන යනවද? ඒ වැහි හුළං කොච්චර දුරට දැනෙනවද කියලා ඇහුවා. පස්සේ අර පිරිස කියනවා යොදුනක් විතර ඈතට දැනෙනවා ස්වාමීනි. යොදුනක් කියන්නේ සතපුම් දහසයක් විතර දුර ප්‍රමාණය. යොදුනක් පමණ දුර දැනෙනවයි කියලා කිව්වා.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 ප්‍රඥාව භාවිතා කරලා ක්‍රියා කළ යුතුයි කියලා Tamanගේ පිරිසට අවවාද දීලා මේ වතුර නැති නිසාම මේ කාන්තාරයේ නිරෝධක කාන්තාරයයි කියලායි නම් කරලා තියෙන්නේ මේ මහා කාන්තාරයේ යක්ෂ පිරිස ඉන්නවා ඒ යක්ෂ පිරිස මේ විදිහේ උපක්‍රම කරනවා අපිට ඉදිරියෙන් ගිය පිරිසට කුමක් වෙලාද කියලා අද හවස් වෙනකොටම අපට දැනගන්නට ලැබේවි කියලා ඒ අයට උපදෙස් දීලා ඉදිරියට යනකොට අර කිව්වා වගේම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 මෙබඳු ගැටලුවක් එදත් මතුවුණා අදත් සමාජයේ බොහෝ දෙනාට තියෙනවා. එක් භික්ෂූන් වහන්සේ නමක් එක් ආකාරයකින් ධර්ම පැහැදිලි කරනවා. තවත් භික්ෂූන් වහන්සේ නමක් තවත් ආකාරයකින් ධර්ම පැහැදිලි කරනවා. දෙදෙනාම භික්ෂූන් වහන්සේලා නිසා අපි මේන් කුමක් නිවැරදි කියලා පිළිගත යුතුද කියන මේ විතර්කයට අද මහ ජනතාව මුහුණ දෙමින් පවතිනවා.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 එහෙමනම් නුඹලා විසින් මේ අපන්නක ප්‍රතිපදාව අනුගමනය කරන එක හොඳයි කියලා බුදුරජාණන් වහන්සේ එතනදිත් මේ කාරණේ පැහැදිලි කරනවා. කුමක් නිසාද එක් එක්කෙනා එක් එක් ආකාරයෙන් කරුණු පහදද්දී නිවැරදි ක්‍රමය හඳුනා ගන්නට නම් අපට විමසිලිමත් ප්‍රඥාව තියෙන්නට ඕනේ.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 ඒ වගේම අන්නය කියන දේ සත්‍යද? එහි සත්‍යක් තිබිය හැකද? එය පරිහරණය කළොත්, එය අනුගමනය කළොත් කුමක් වේද කියන හරියට මේ ධහමේ මූලය හඳුනාගෙන කටයුතු කරන්නට අපි උත්සාහවත් විය යුතුයි.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 රාග ద్వේෂ මෝහාදිය ප්‍රහාණය කරන්න පුළුවන්ද? එහෙම නැත්නම් රාග ద్వේෂ මෝහාදිය වර්ධනය වෙනවාද?